නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නෝචේකෝ භික්හවේ බික්කු පරචිත්ත පරියාය කුසලෝ හෝති අත සචිත්ත පරියාය කුසලෝ භවිසාමීති ඒවං හිවෝ භික්හවේ සික්කි තම්බං තුන්ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්තියදුණු සූත්‍ර පාඨයක් ප්‍රකාශකාන්ත යෙදුනේ මේ දේශනාව නම සචිත්ත සූත්‍රය කියලා අංගුත්තර නිකායේ දසවෙනි නිපාතයේ සඳහන් වන සූත්‍රයක්. චිත්ත කියන්නේ සිත සචිත්ත කියන්නේ තමාගේ හිත කියන එකයි <clears throat> මේ සූත්‍රය කෙටි නම. බුදුරජාණන් වහන්සේ කාලයක සැවැත්නුවර වැඩවාසය කරන කාලේ ජේතනාරාමී භිස්සූන් වහන්සේලා අමතල දේශනා කරනවා. නෝචේ භික්කවේ පරචිත්ත පරියාය කුසලෝ හෝති. මහනන අනුන්ගේ සිද්දැකීමේ දක්ෂයෙක් වෙන්න එපාකි. අත සචිත්ත පරියාය කුසලෝ. තමාගේ සිතේ තියෙන ස්වභාවය දැනගැනීමේ දක්ෂයෙක් වෙනවා කියලා නිතර පුහුණු වෙන්න කියලා දේශනා කරන. සික්කි තබ්බංකයන් හික්මෙන්න්න කියෙන නිතර පුහුණු කරන්න තියෙනවා. මගේ <clears throat> හිතේ ස්වරූපය දැකීමේ දක්ෂයෙක් වෙනවා අනුන්ගේ සිතේ ස්වභාවය දැකීමේ දක්ෂයෙක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වන්සේ දේශනා කරනවා කතංච භික්කවේ සචිත්ත පරියාය කුසලෝ හෝති. තමාගේ සිතේ ස්වභාවය දැකීමේ දක්ෂයෙක් වෙන්නේ කොහොමද කියල. උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ යම්කිසි ස්ත්‍රයක් හෝ පුරුෂයෙක් තරුණ කෙනෙක් තමාගේ ශරීරයේ සරසාගෙන ඉන්න කැමති කෙනෙක් කන්නාඩියක හෝ එහෙම නැත්තම් පිරිසුදු වතුර භාජනයක තමාගේ මුහුණ බලන. මුහුණ බලනකොට මුහුණ <clears throat> දිහා පත්වේක්ෂා කළ බලනකොට මූනේ යම් කිසි කුණු පැල්ලම් ආදිය තිබෙනවා නම් බොහෝම <clears throat> ඉක්මනින්ම ඒ මූනෙ තියෙන කුණු පැල්ලම් ආදී අයින් කළදාන්න උත්සාහවත්වෙන. <coughs> යම් ආකාරයකින් එමුදු කිසිමාකාර කුණු පැල්ලමක් ඒ වගේම දූවිලි ආදී නැත්තං සන්තෝෂයට පත්වෙනවා මට ලොකූ ලාභයක් මගේ මූුණ බොහොම පසන්නයි බොහොම ලක්ෂණයි කියලා සන්තෝෂයට පත්වෙන. ආන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ භික්කවේ බික්කු පච්චවෙක්කනා බහූපකාරා හෝති කුසලේසු දම්මේසු ඒ වගේ තමයි මේ කුසල දහම් පිළිබඳව පත්්‍යේශා කිරීමත් අන්න ඒ වගේ <clears throat> බොහෝම උපකාරයි කියලා කියනවා. පත්වේක්ෂා කිරීම කියන තමන් <clears throat> කුසල් අකුසල් පිළිබඳව විමසලා බැලීම. ඒ විමසා බැලීම භිශ්ුවගේ දියුණුව පිණිස බොහෝම උපකාරක ධර්මයක් හැටියට දේශනා කරලතින්. ඊට පස්සේ උන්වහස දේශනා කරනවා මේ විදිහට <clears throat> තමන් ගැන සිහි කල්ල බලන්න කියනවා. අභිද්ජාලුකෝ බහුලං විහරාමි අනභිද්ජාලුකෝ. ඒ ඇන්නේ දැඩි ආශාවකින්ද මං වැඩිපුර වාසය කරන්න එහු නැත්තං දැඩි ආශාවකින් තොරෝද වාශය කරන්නේ කියලා සිහි කරල බලන්නකින් පත්වේශා කරල බලන්නකින තමන්ගේ හිත දිහා. <clears throat> එහෙම නැත්තං <clears throat> ව්‍යාපන්න චිත්තු දැඩි දේශයකින්ද කටයුතු කරන්නේ එහෙම නැත්තං දේශයකින් තොරවද කියලා පත්වේශ්ෂා කරල බලන්නකින්. ඒවගේම තීනමිද්ද පරියුට්ටුතෝන්කෝ බහුලම් විහරාමි විගත තීනමිද්දු. නිදිමතින් කම්මැලිකමින් ද වැඩිපුර කාලයේ ගත කරන්නේ නැත්තං ඒ ස්වභාවෙන් තොරවද කියලා පත්වේශා කරල බලන්න කියලා. උද්දතෝ නුකෝ බහුලං විහරාමි අනුද්දතු. නොසංසුන් සිතකින්ද වැඩිපුර කාලය ගත කරන්නේ එහෙම නැත්තං <clears throat> සංසුන් හිතකින්ද කියලත් විමසල බලන්න කියල. ඊළඟට විචිකිච්චෝනුකෝ බහුලං විහරාමි විචිකිච්ඡාවෙන්ද වැඩිපුර වාසය කරන්න එහෙම නැත්නම් විචිකිච්ඡාවෙන් තොරවද වාසය කරන්න කියලත් විමසල බලන්න කියලා. ඊළඟට කෝදනෝනුකෝ බහුලම් වියරාමියක් කෝදුණු. ක්‍රෝධ හිතින්ද ගැටන හිතකින්ද වැඩිපුර වාසය කරන්න එහෙමනැත්තම් ගැටීමෙන් තොරවද කියලත් විමසල බලන්න කියනු. ඉල්ළඟට සංකිලිට්ට චිත්තෝනුකෝ බහුලම් විහරාමි අසංකිලිට්ට චිත්තු. කිලිටි සිතකින්ද රාගදේශ මෝහ මාන්න ඉරිෂයාදී ඒ කිලිටි සිතකින්ද වාශය කරන්න එහෙම නැත්තං පිරිසුදු හිතකින්ද වාශය කරන්නේ කියලා කරනවාද කියල සිහි කරලා බලන්ඩි කියල. වැඩිපුර කොහොමද කටයුතු කරන්න කියල. ඊළඟට සාරද්ධකායෝනකෝ බහුලම් විහරාමි අසාරද්ධකායෝ. කායික වසයෙන් උදාසීනවද ගිලංවද කටයුතු කරන්න එහෙම නැත්තං කර්මණ්‍යයද පවතින්නේ කියලා විමසල බලන්න කියල. කුසීතෝනුකෝ බහුලම් වියරාමි ආරද්ධ විරියෝ. කම්මැලිකමින්ද වැඩිපුර ඉන්න එහෙම නැත්තං වීරියෙන්ද පටන්ගත්ත වීරිය දිගටම තියෙනවාද කියලා විමසල බලන්න කියනවා. සමාහිතෝනුකෝ බහුලම් විහරාමි අසමාහිතෝ. එකඟ සිතකින්ද වැඩිපුර වාසය කරන්න එහෙම නැත්තං ඒකඟ නැති සිතකින්ද වාසය කරන්නේ කියලා කල්පනා කළ බලන්න කියලා. ඒ විදිහට පත්වේශා කරනකොට යා දැනගන්නවා මම වැඩිපුර වාසය කරන්න බොහෝම <clears throat> දැඩි ලෝබයකින් යුතුව. එහෙම නැත්තම් දැඩි දේශ සහගතව වාසය කරන. බොහෝම තීන මිද්දයෙන් යුතුව වාසය කරනවා. ඒ වගේම නොසංසුන් හිතක් නිතරම පවතින්නේ. විචිකිච්ඡාවෙන් යුත්තයි. ඒවගේම ක්‍රෝධයෙන් යුත්තයි. හිත කිලිටි වෙලා නිතරම පවතින්නේ. ඒ වගේම කය ගිලංවයි පවතින්නේ. කායික කර්මන්‍යතාවයක් නැහැ. ඒ වගේම කම්මැලිකමින් තමයි වාශය කරන්න. හිතේ සමාධිගතියක් නෑ. මේ විදිහට දකිනවානම්. අර විදියට පත්්‍යේශා කරනට මෙන්න මේ ස්වභාවේ දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේසං ඒව පාපකානං අකුසලානන් ධම්මානම් පහනාය ඒ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න ඉතාමත්ම දැඩි වීරියක් දැඩි කැමැත්තක් දැඩි උත්සාහයක් ඇතිකරගන්න කියනවා. ඒවගේ මොහොඳ සිහියක් හොඳ නුවනක් ඇතිකරගන්න කියනවා ආනේ ධර්මයන් නැති කරලදාන්න. උපමාවකට පෙන්නනවා යම් කිසි කෙනෙකුගේ හැඳිවත ගිනිගන්නවා. එහෙම නැත්තං හිස ගිනිගන්නවා. මේ හිස ගිනිගත්තහම එම නැත්තං හැඳිවත ගිනිගත්තහාම යම් වීරයක් උත්සාහයක් යම් කැමැත්තක් අර හිසගිනි නිවාගන්න හැඳිවත නිවාගන්න ඇතිකරගන්න යම් උත්සාහයක් ඇතිකරගන්න ඕන ආන ඒ වගේ උත්සාහයක් ඇතිකරගන්න කියනවා. මොකද හිසගිනි ගත්තොත් ඒ වගේම හැඳිවතක් ගෙන ගත්තොත් ප්‍රමාද වෙන්න ඉක්මනටම ඒක නිවාගන්න. ආන්නේ වගේ අර අකුසලයන් තමන්ගේ හිතේ තියෙනවා දකිනවා නම් ආන්නේ අකුසලයන් ප්‍රහාණය කිරීමට අර වගේ ලොකු උත්සාහයක් ලොකු කැමැත්තක් වීරයක් ඒ වගේම සිහියක් නුවනක් පාවිච්චි කරලා අන්නේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා දේශනා කරන. ඒ වගේම පත්තියක්ෂා කරලා තමන්ගේ හිතදිහා බලනකොට වැඩිපුරම ජීවත්වෙන්නේ දැරි ලෝභයකින් තොරවන. ඒ වගේම දේශයකින් තොරවන. ඒ වගේම තීනමිද්දේ තොරවනම්. ඒ වගේම හිතේ සංසුම් භාවෙන් යුත්තනම්. විචිකිච්චාවෙන් තොරවනම්. ඒ වගේම ක්‍රෝධයෙන් තොරවනම්. කිලිටි හිතකින් තොර පිරිසුදු හිතකින්නම්. ඒ වගේම <clears throat> කායිකව කර්මණ්‍ය භාවයකින් යුත්තනම්. ඒ වගේම වීරිය යුත්තනම් හිත සමාධිගතනම්. අන්නේ කුසල ධර්මයන්ගේ පිහිටලා ආශවක්ෂය කිරීම සඳහා කෙලෙසුම් ප්‍රහාණය කිරීම සඳහා උත්සාහවත් වෙන්න කියලා දේශනා කරනවා ඒ විදිහට පුරුදු කරන්න කියලා. මෙන්න මේ විදිහට මේ සූත්‍රයේ කෙටි අදහස මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක පළමුුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ ජීවිතයට ඇතිකර ගතයුතු ආකල්පයක් ඒ වගේම සිහියක්. සාමාන්‍යයෙන් සංසාරික වසින් අපිට තියෙන මතකයක් තමයි අපිට තියෙන හැකියාවත් තමයි දක්ෂතාවයක් තමයි මේ අනුන්ගේ හිද්දකින්න තියෙන හැකියාව. පරචිත්ත පරියාය කුසල කියන්නේ <clears throat> අනුන්ගේ සිතේ තියෙන ස්වභාවය දැකීමට දක්ෂයි. අන්න අයගේ සිත්වල හටගන්න කෙලෙස් හටගත්තහම ඒවා දකිින්ට අපිට හැකියාවත්තියෙන. පරචිත්ත පරියායකයන් එක අනුන්ගේ සිතේ හටගන්න ස්වභාවය දැකීමේ කුසලතාවයක් තියෙන කුසල කියන දක්ෂයි. අන්න ඒ නිසා බුදුරජාන් වන්ස මෙතන කියනවා අනුන්ගේ හිත්දැකීමේ දක්ෂයෙක් වෙන්න නෑ කියල පුරුදු වෙඩකිෙන. මම අනුන්ගේ චිත්ත ස්වරූපය දැකීමේ දක්ෂයෙක් වෙන්නේ නැහැ මං මගේ හිටේ ස්වභාවේ දැකීමේ දක්ෂයෙක් වෙනවා කියලා නිතරම පුහුණු කරන්න කියන සික්කි තබ්බංකයන් හික්මෙන්න කියලා. <clears throat> අපේ ජීවිතයට යම්යන් ආකල්ප දියුණු කර ගතයුතු තැන්වලද උන්වහන්සේ මේ ඒවන් හිවෝ භික්්‍යවේ ශික්්‍ය තබ මහනනය බල මෙහෙම හික්මෙන්න්න මෙහෙම පුරුදු කරන්න කියලා දේශනා කරලා තින. තොට ඒව නැවත නැවත සිහි කරලා නැවත නැවත යෝනිසෝමනස්කාරය යෙදිලා තමන්ගේ මනසට දාගත්ත යුතුයි. මොකද ආකල්පමය වසයෙන් අපි වෙනස් වෙන්න ඕනේ දැන් සාමාන්‍යින් තියන ආකල්පයක්ත්තමයි අනුන්ගේ සිද්ධිහා බලන්න තියෙන ආකල්පය. දැ එමමුතු මතකයක්ත්තමයි තියෙන්. ඉතිේ නිසා <clears throat> සංසාරික හුරුවට අනුන්ගේ සිත්වල කෙලෙස් ස්වභාවයන් හටගන්නකොට අපි ටක්ගාන හඳුනගන්න. ඒවගේ මනුන්ගේ හිත්වල කෙලෙස් හටගත් හම තමයි ඒවා භයානක කෙලෙස් ඇටිට අපි පේලි. ඒ කෙලෙස්ම සමහරලාට අපේ හිතේ තියෙනවා අපි ඒ කෙලෙස් පාවිච්චි කරනවා නමුත් දරුණු හැටියට අපිට පේනෙ නැහැ. නමුත් අනුන්ගේ හිත්වල කෙලෙස් හටගත්ත හම අපි සාමාන්‍යෙන් ඉතාමත්ම <clears throat> දරුණු දේවල් හැටියට දැකල අපි කතා කරනවා. එති ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන්නේ අනුන්ගේ සිතේ ස්වභාවයනව තමන්ගේ හිතේ ස්වභාවය දකින්න කියලා. ආන එහෙම දැක්කොත් තමයි තමන්ගේ හිතේ හටගන්න කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තන් සංසාරික පුරුවට පුරුද්ධට අර අනුන්ගේ හිද්දිහා තමයි නිතරම බලන්න හුරුවෙන්නේ. එක හොඳට තේරෙනවා දැන් අපි දෙතුන් දෙනෙක් එකතුනහම් බොහෝසයෙන් අනුන් ගැන කතා කරන. අනුන්ගේ තියෙන කෙලෙස් ස්වභාවයන් ගැන කතා කරනවා. එක අපිට සාමාන්‍ය තින ස්වභාවයක්. ඒ කෙලෙස්ම සමහල්ලට අපේ තිනය එතකොට අපිට ඒවා බැරෑරන් හැටියට තේරෙන නමුත් අනුන්ගේ ඒ කෙලෙස් අපි බොහෝම දරුන් ලෙස කතා කරන. සමල්ලාට කියන මේ වගේ ගති තියෙන කොහේ උපදීද දන්න මේවා තියෙන අය කියල සමහර විට අපි හිම කතා කරන. මක දනුන්ගේ හිත්වල හටගන්නකොට ඒ කෙලෙස් වෙල තියෙන දරුණුකම හොඳට පේල් භයානක්තම පේල් ඒ කෙලෙස් මපේ තියෙන නමුත් අප ඒක තේරෙන්නේ නැහැ. ඒවගේම අනුයම් ක්‍රියාවක් කරනකට අපි කියන අපි දන්නවා මක මොන හිතින්ද කරේ කියලා අපි සමහල්ලට කියීන්. මේ ඔයා එයා කරපු දේ අපි දන්න මොන හිතින්ද කරේ කියලා ඔය කරාටඉතින් මේ කියලා අපි ඒ විදිහට දකිනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් සංසාරික වසයෙන් ආපු දක්ෂතාවයක් හැකියාවක්. ඉති ආනේ දක්ෂතාවය මැඩලලා දක්ෂ වෙන්න කියනවා නිතරම අපේ හිතේ වැඩ කරන ස්වරූපය බලන්න. ඒකයි නිතර පුහුණු වෙන්න කියලා කියන්නේ ඒවන් හෝ භික්කවේ සික්කිතා බමහන්නේ මෙන්න මෙහෙමයි හික්මෙන් ඕනි. එනම් මම මගේ හිත දැකීමේ දක්ෂයෙක් වෙනවා අනුන්ගේ හිත දැකීමේ දක්ෂයෙක් වෙන්න නෑ කියලා. ති මේක හොඳට හිතට පුරුදු කරගත්තාම සිහේ අපිට පිහිටනවා. එතවට යම් කිසි කෙනෙකුවේ වරදා කඩු පහඩුවත් දකිනකොට අපිට මතක්වෙන මං අනුන්ගෙද අඩු පහඩු බැලීමේ දක්ෂිරණය වෙන්න මං මගේ හිට දිහා බැලීමේ දක්ෂයක්කේ. මේක <clears throat> මං ලංකාවේ <clears throat> එක අවස්ථාවකදී සාකච්ඡා කරනකොට මේ වාකය කියලා මං ප්‍රකාශ කරපු වෙලාවක ස්වාමන් වහන්සනමක් රෙකෝඩ් කරල ඉන්දියාව යන වෙලා උන්වහන්සේ ගිහිල්ල ඉන්නකොට බණහනකට මේ දේශනා වහලා තිබුණා. ඉතිං බුද්ධ ගයාය වඳින්ට ගේපුහම උන්වහන්සේට මේ දැ බුද්ධ ගයා විවිධ විදිහට මේ කට්ටියවෙල්ල වන්දනමාන කරනවා විධ දේවල් කරනවන එක එකයි ඉතිං <clears throat> ඒවා දකිනකොට එක පාටම <clears throat> දැන් සාමාන්‍යින් මේ හිතේ ගැටුමක් කේන්තියක් නැතිවෙන් උන්හන්ස ටක්ගාල මේක මතක් වුණ මම මේ අනුගේ දේවල් බලන්න ම මගේ දිහා බලන්නුවන නැත්තන් අර තමන්ගේ වැඩේ නෙවේ කරන්නේ අර මේ උන්වහන්සකිවතින් එක එකන එක විදිහට සජ්්‍යායනා කරනවාලු මන්ත්‍ර කියනාලු ඉතින් ඒව දිහා බලනකට කලකිරීමක් වගේ හිතටාවනික. එතකොට මතක් වුණා මේ මං අනුන් දිහා බලන්න කෙනෙක් වෙන්නේ ම මං දිහා බලන්නනිකර මේ දේශනාව ටක්ගල මතක් වුණ බුදුරන් වන්ස කියල තියෙනෙම අනුන්දිහ බලන්නවේ මං මගේ දිහා බලන්න කිය. <coughs> මේ <coughs> ඒ විදිහට අර හිතර දාගත්තොත් අපට යම්යන් අවස්ථාවලදී අර විදිහේ එක එක්කෙනා ගැඩු පහඩු කතා කරනකොට අපිට ටක්ගාල මතක් වෙනවා මේ මම අනුන්ගේ හිද්දිහා බලන කෙනෙක් වෙන්න නෑ ම මම මගේ හිත දිහා බලන්න දශ්්‍රයෙක් වෙනවා කියලා මේ අන්නේ මතකේ තමන්ගේ හිතට නොයි ඒ නිසා මේක නිතර නිතර සිහිපත් කරලා මනසට දාගතයුතු දෙයක් ඒකයි නිතර පුහුණු කරන්න කියලා කියන්න. මේ වගේ ගොඩ බුද්ධ දේශනාවල තියෙන අපේ ජීවිතයට ඉතාමත්න තදින් කාවද්ද ගතයුතු දේවල්ල ඒවට ඒ දේශන හැම එකම පටන් ගන්න ඒවංහි ෝ භික්්වේ සික්කි තබ මහනෙන් ඔබල මෙහෙම හික්මෙන් ලෝන මෙහෙම පුහුණු කරන්නලුවන් ත මෙතන කියන්නේ එකයි අනුන්ගේ හිත් දැකීමේ දක්ෂයෙක් වෙන්න මංමගේ හිත දැකීමේ දක්ෂයෙක් වෙනවා කිය. ඒේවගේ ගොඩ දේශනාවල තියෙන. එක වෙලා කර නකුල පියතුමා කියනෙක් කෙනට දේශනා කරනු යා අනුශාසනාවක් කරන්න කිව්වහම මේ ආතුරකායස්ස මේ සතු චිත්තං අනාතුරම් භවිස්සතිී. ගෘහපති ඔබ මෙහෙම හික්මෙන්න මගේ කය ලෙඩ වුණාට මම හිත ලෙඩ කරගන්නේ කියලා නිතරම පුහුණු කරන්න කියලා. මේ කය කියන්නේ ලෙඩවෙන එකක් හැබැයි හිතනන් ලෙඩ කරගන්නේ කියලා නිතර පුහුණු කරන්න කියලා. ඒවගේම සිහිය ගැන කියනකොට කියනවා සතෝ විහෙරිස්සාමි සම්පජානු මහණනි ඔබල මෙහෙම හික්මෙන් ඩෝනි මම සිහියෙන් ඉන්න කෙනෙක් වෙනවා. ඒ වගේම මම හොඳ නුවනින් යුතුව ඉන්න කෙනෙක් වෙනවා කියලා නිතර පුරුදු කරන්න කියලා. එතවට සිහියෙන් ඉන්න කෙනෙක් වෙනවා කියලා සිහිකරනකොට තමයි සිහියෙන් ඉන්න සිහපීටන්. නැත්තන් සාමාන්‍යයෙන් අපිට සීයෙන් ඉන්න සිහනෑ. ඉති ඒ නිසා <clears throat> මේ පුරුදු කරන්න කියනවා අන්න මේ නිතරම සිහියෙන් ඉන්න කෙනෙක් වෙනවා කියෙන තොට තමයි ටික දවහක් යනකට අන්න සිහියෙන් ඉන්ඩෝන කියන සිහ පිහිටන්. ඒේවගේ මෙතන ඒකයි අර අනුන්ගේ සිද්ධැකීමේ දක්ෂයෙක් වෙන්නේ නෑ මං මගේ හිත දැකීමේ දක්ෂයෙක් වෙනවා කියලා පුහුණු කරන්න කියලා. ඊළඟට දේශනා කරනවා මේ තමන්ගේ හිටදිහා චිත්ත ස්වභාවේ දැකීම කුසලයෙක් වෙන්නේ තමාගේ හිතේ තියෙන කෙලෙත් ගති පිළිබඳු විමස විමස බලන්න කියනවා. නිතරම ලස්සන කැමති කෙනෙක් කන්නාඩි ළඟට ගිහිල නිතරම තමන්ගේ මූුණ දිහා බලනවා. ඒ මූුණ දිහා බලන්නකට තමයි පේන තමන්ගේ මූුණතින් අඩුගු ලූඩුකම්. එතකොට එයා නිතර මුත්සාහවත් වෙන ඒවා අයින් කරලා මූුණ පොසන්නුව තබාගන්න ඉති පොසන්නුව දකිනකට ලොකු සතුටක් ඇතිවෙන. ති ඒ වගේ හිතදිහා විමසල බලන්න කියනවා. මම වැඩිපුරම ඉන්නේ <clears throat> ආශාවෙන් යුක්තවද දැඩි ආසාාවකින් යුතුවද වාසය කරන්න කියලා නිතරම තමන්ගේ හිත දිහා විමසල බලන්න කියන. මගේ හිතේ නිතරම දැඩි ආශාව තියෙනවද කියනක. අභිද්්‍යා කැනේ අනවශ්‍ය ආස නොකළ යුතු දේවල් වලට ආස කිරීමට අභිජ්ජා කියලා කියන අනුන් සතු දේවල් වලට ආස කිරීම ඒවට දැඩි ලෝභය කියලා කියන්නේ. එමුදු ස්වභාවයෙන් ඉන්නවාද. එහෙම නැත්නම් කේන්තියෙන් අමනාපකමින් වෛරයෙන්ද ඉන්න කියලා විමසල බලන්න කියන. මම නිතරම මගේ හිතේ කේන්තිය වෛරේ තියෙනවාද කියලා තමන්ගේ හිත දිහා බලන්න කියල. දවසක් ගත්තහම ඒ දවස තුළ මගේ හිතේ කොහොමද කේන්ති ගොඩාක් එනවද. ඒ විදිට විමසල බලන්න කියනවා. එහෙම නැත්තං මං වැඩිපුර තීනමිද්දයෙන්ද කටයුතු කරන්න. තීනමිද්ද මට අඩුද කියලා විමසල බලන්න කියන හිත දිහා. ඊළඟට මගේ හිතේ සංසුම් භාවේද තියෙන නොසංසුම් භාවේද. එහෙම නැත්තං බලන්ඩ කියනවා ක්‍රෝධ සිතින්ද වාසය කරන්න එහම නැත්තන් ක්‍රෝධයේ තොරවද නිතරම අරමුණුත් එක ගැටෙනවාට එහම නැත්තන් ඉවසන්න පුළුවන්ද කියලා විමසල බලන්න කිය. එහෙම නැත්තං හිත ඉරිෂයාවෙන් අහංකාරකමින් ඒ වගේ කිලිටි කෙලෙස් ගතිවලින් හිත කිලිටි වෙලාද තියෙන් කියලා විමසල බලන්නක එහෙම නැත්තන් ඒව නැද්ද. මේ එහෙම නැත්තම් කායෙක කිසි කර්මන්නේ භාවයක් තියෙනවාද නැද්දිකල විමසල බාණ්ඩ කියනවා. උදාසීනවද කටයුතු කරන්න නැත්තං කායෙක්ව බොහෝම කර්මන්නේවද කටයුතු කරන්න කියලා විමසල බලන්න කියලා. ඒ වගේම කම්මැලිකමෙන්ද කටයුතු කරන්න එහම නැත්තං පටන්ගත්ත වීරී කෙස්ටවන් වීරී යුතුවද කටයුතු කරන්න කියලා. හිතට එන කෙලෙස්වලට ඉඩ දෙනවද එහම නැත්තං කෙලෙස් හිතට ආපවාම ඒවා වහාම ප්‍රහාණය කරන්න වීරය කරනවාද කියලා බලන්න කියනවා. ඒ වගේම මේ සිහියෙන්ද කටයුතු කරන්න එහම නැත්තන් සිහියෙන් තොරවද. ඉතිං අන්න එහෙම විමසනකොට පේනවා තමන්ගේ හිතේ මොනවද තියෙන්නේ කියලා. ඉතිං අන්න පේනවනං අර අකුසල ධර්මයන් බොහෝම බහුලෝ තමන්ගේ හිතේ පවතිනවා කිය අකුසල ධර්ම පමණ එතකොට අන්න ඒව ප්‍රහාණය කරන්න මේ වීරිය ගණ්ඩ කියන. උපමාවට පෙන්න්නන්නේ දැන් හිසේ ගිනිගත්තොත් එහම නැත්තන් අපි ඇඳගෙන ඉන්න ඇඳුම්වලට ගිනිගත්තොත් ප්‍රමාද වෙන්න වැඩි කාලයක ටිට දෙන්නේ. ඉතා ඉක්මනින්ම නිවාගන්නවා. ඒකට නිවාගන්න යම් වීරයක් උත්සාහයක් ගන්නවාද ආන්නේ වගේ මේ කෙලෙස් ගති දැක්හාම වීරයක් ගන්න කියෙන. මොකද මේ කෙලෙස් ගති පවතින වෙලාව අපේ ජීවිතයේ මරණයට පත්වනුත් අපට බොහෝම ලාමක මරණයක් වෙන්න. හොඳ මරණයක් වෙන්න නෑ. හිති ඒ නිසා දැන් <clears throat> හිසගිනි ගත්තහම මේ කාලයට ඉඩ දෙන්න නැහැ. තව පොඩ්ඩකින් නිවා ගන්නවා හැඳිවත ගිනි ගත්තත් එහෙම ඒ කාලෙට අපිට දෙන්න නිතරම ඒ මොහොතෙම දැක්ක මොහොතෙම පුළුවන්තරං උත්සාහ කරන්න ඒක අයින් කළදාන්න. ආනේ වගේ නිතර විමසනකොට මේ කෙලෙස් ගති තියෙනවනම් ඒ වෙලේ මේ කෙලෙස් ගති ප්‍රහාණය වෙනවා. දැන් අපේ හිතට කේන්තියක් ආවත් අපි අන්න නිතර විමසල බලන්නකට තේරනවා දැන් කේන්ති හිතේ තියෙන්නේ කෙ ලෙතෝට අන්න ඒක අර වැඩි කාලයක් තියාගන්නමක දේක ගින්නක් වගේ ඉතාමත්ම දරුණි සාමාන්‍යෙන් <coughs> කෙලෙස් වලටත් බුදුරජාන් වන්ස කැන ගින්නක් කියලා. අපේ ජීවිතය මෙලෝ පරලෝ වසෙන් දෙකේම අපි දවල තවලදාන්න. එනි සර හිසගිනි ගත්ත වගේ තමයි දකිින්. ඉතින් හිසගෙන ගත්තාම ඉක්මනටම අයින් කරනවගේ අන්න අරය කෙලෙස් ගතියත් අයින් කරන්න ඉතා ඉක්මනින්ම වෑයන් ගන්න. ඉතින් එහෙ විදිහට අර විමසායම කරොත්තමයි පේලි නැත්තං පේලි නැහැ. හිතේ නිසා නිතර නිතර හිතේ ස්වභාවය විමසල බලන්න කියන මැන මැන බලන්න කියන තවත් බුදුරජාණන් වහන්සේ <clears throat> මේ දේශනා කරලා තියෙනවා මුගලම් මහරහතන් වහන්සේ අනුමාන කියල සූත්‍රයක් දේශනා කරලා තියෙනවා ඒකෙත් හොඳටම <clears throat> උන්වහන්සේ දේශනා කරනවා මේවා විතරම විමස විමසම බලන්ඩෝන එතකොට තමයි අපිට පේනි ඒවගේ ස්වභාවේ නැත්තම් පේන්නේ සාමං අපි මාන්‍යයට කියනොන මනිනවා කියලා. ඒ වගේ හිතේ ස්වභාවයක් නිතරම පාලියෙන්කෙන් අනු මිනිතබ්බං. හොඳට මැනල මැනල බලන්ඩකින්. දැන් අපේ හිතේ ලාමක ආසාවල් තියනවන කෙලෙස් ගති තියනවන හිතන්න කියනවා. යම් කිසි පුද්ගලෙක්වේ ලාමක ආසා තියෙනවන. ඒ පුද්ගලයාට තමන් ප්‍රියද මනාපද කියලා තමන් විමසල බලන්න කියනවා. ඉතාමත්ම ලාමක කිලෙස්ගති සමහරයගේ තියෙනවා ආනේ කෙලෙස් ගත තියෙන පුද්ගලව තමන්ට ප්‍රියමනාප කෙනෙද්දි කියලා සිහි කරන්නකි. එතොට තේනවා තමන්ට ඒම ඒම අයි ප්‍රියමනාපනෑ කැමිතිනෑ ඒ වගේ අයට. නිතරම තමන්ගේ ගුණුවත් භාවයන් කියන <clears throat> ඒ වගේම තවත් ඉතාමත්ම ලාමක කෙලෙස් ගත තියෙන අය දැක්කහම අපි අයට ප්‍රිය කරන්නහැ. ඉතිං බලන්ඩ කියනවා ඒ ස්වභාවේ තමන්ටත් තියෙනවන්නේ. ඒ ලාමක කෙලෙස් ගති තමන්ටත් ඒ වගේ කෙස් ගතිවලට තමන් යටවෙච්චි පුද්ජිලෙද්දි කියල තමන් දිහා විමසල බලන්න කියනවා. එහෙම පේනවා නම් <clears throat> ඒ බිස්්ුවට එහම නැතැන් ඒ කෙනාට හිතක් ඇතිකර ගණ්ඩ කියනවා මමනම් මේ කෙලෙස් මගේ හිතේ ඇතිකර ගන්න නෑ කියලා හිතේ අධිෂ්ඨානයක් පිහිටෝ ගණ්ඩ කියන මේ සිතිවිලි නම් මෙමුදු කෙලෙස් නම් මං හිතේ තියාගන්න නැහැ කියලා. ඒවගේම බලන්න කියනවා සමහරය නිතරම තමා හවා දක්වනවා අනුම් පහත් කොට කතා කරන. ඉතින් බලන්ද කියන එමුදු පුද්ගලය මට ප්‍රියමනාපයිද. මම කැමැති දෙමුදු පුද්ගලයන්ට කියලා. එතෝට සාමාන්‍යෙන් අපි එමුදු පුද්ගලයන්ට කැමැති නැහැ කියනු. ඒ වගේ තමා හවා දක්වන නිතරම අනුන් හෙලා දැකල කතා කරනවා නම් ඒ අයට කැමැති නැහැ. ඉතින් ආන් ඒ වගේ මමත් එහෙම කෙනෙක්ද. මමුත් මමත් අනුන් අය හෙලා දැකල කතා කරන මම උසස් කරල කතා කරනවාද. එහෙම බලන්න කියන එතවට පේනවනම් මමත් එමුදු කෙනෙක් කියලා එහෙනම් හිතේ අධිෂ්ඨානයක් එමනැත හිත පිහිටෝ ගන්න කිනෝ මං මේ අනුන් හෙලා දක්න පුද්ගලයෙක් වෙන නෑ මේ ඒ වගේම මම හවා දක්වන පුද්ගලයෙක් වෙන නෑ කියලා සිත පිහිටුව ගන්න කියලා. <clears throat> ඒ වගේම කෝදයෙන් දින්නේ මේ ක්‍රෝධයෙන් ඉන්න පුද්ගලයෝ අපිට ප්‍රියද මනාපද කියල බලන්නකින්. නිතරම කෙනෙක් ගැටෙනවනම් යා තමන්ට ප්‍රියයිද මනාපයිද. එතකොට අපිට පේනවා අපිට අවබෝධනුව මේ නිතර ගැටෙන පුද්ජලයන්ට අපි කිසිසේත්ම කැමති නැහැ. ඉතිං ඒ පුද්ගලයා කිසිීම ප්‍රියමනාප කෙනෙක් වෙන්න නෑ ඇති මම් මගේ හිතෙත් තියෙනවා දේ වගේ ස්වභාවයක්. මමත් මේ නිතරම ගැටෙන කිපෙන කෙනෙක්ද. ඉති මමත් ඒ විදිහේ නිතරම ගැටෙනවාන නිතරම කිපෙනවානම් ප්‍රෝධයෙන් යුත්තනම්. මමත් අන්න අයට ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්නේ නෑ. ඒ නිසා මේ ස්වභාවය දකින භික්‍ෂූ විසින් එහෙම නැත්තං සාාවකයා විසින් සිත පිහිටෝ ගන්න කියන මගේ හිතේ මං ක්‍රෝධය නං ඇති කරගන්නේ නෑ ක්‍රෝධය ප්‍රහාණය කරනවා කියලා හිත පිහිටෝ ගන්න කියනවා. ඒ වගේම වෛරය පිළිබඳවත් විමසලා බලන්න කියනවා දැන් වෛරී පුද්ගලේ තමන්ට ප්‍රියමනාපද කියලා. එතට වෛරී පුද්ගලයන් තමන්ට ප්‍රියමනාපනය අපට. ඉති මමත් වෛරී පුද්ගලෙන්න්නම් අනුන්ට අප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්නේ නෑ. තේ නිසා එමුදු ස්වභාවය දකින කෙනා මගේ හිතේ එමදු ස්වභාවයක්ත්තිය නොනමං ඉතින් අනිත් ඇයට අප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. ඒ නිසා මේ වෛරී ස්වභාවය මං හිතින් අයින් කරනවා කියලා. ඒවගේම යං වෙලාව අපි කෙනෙකුට චෝදනා කරනු. ඒ චෝදනා කරනකොට එයා අපිට පෙරලා චෝදනා කරනවන. ඒවගේම චෝදනාව පිළිගන්නේ නැත්තං. විවිධ දේවල් කියලා ඒක යටපත් කරනවා නම් අමනාපකම නොසතුටත් පෙන්න්නනවනම් අපි එමතු පුද්ජලෙකුට කැමති නෑ. ඒවගේම <clears throat> තමන් දිහත් බලන්ටල මත් ඒවගේ කෙනෙද මට කවුරහරි චෝදනා කරනවා. චෝදනා කරනකට මං කේන්ති ගන්නවාද ඒකට අමනාප වෙනවාද පෙරලා චෝදනා කරනවාද. ඒකට කිසි <clears throat> කැමැත්තක් පෙන්න්න නැද්ද. ඉතින් මගේත් එමදු ස්වභාවයක් තියෙනවානන් අන්න මං අන්න අයට පියමනාප පුද්ජලයෙක් වෙන්නේ නැහැ. ඉතිං ඒ ස්වභාවේ දකිනවනන් හිත පිහිටුව ගන්න කියෙන මම හිනම් මේ වගේ ස්වභාවයක් හිතේ පවත්වන්නේ නැහැ කියලා හිත පිහිටුව ගන්න කියලු. ඒ වගේම මේ තමන් නිතරම අනුන්ගේ ගුණ නසන කෙනෙක්ද ගැන ගුණ කතා කරන්න කැමිති නැද්ද. ඒ වගේම <coughs> අනුන් සමඟ නිතරම එකට එක කරන පුද්ගලයේද දැන් බාහිර පුද්ගලයෙක් එහෙම කරොත් අපි එමදු පුද්ගලයන්ට කැමිති නෑ. ඉති මමත් එහෙම කරොත් මමත් අන්න අයට අන්න ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්නේ නෑ. ඒ විදියට ඉරිශියාව ගැන ඒ වගේ මසුරුකම ගැන මාන්‍යය ගැන ඒ වගේම තදගතිය ගැන මේවා ගැන මේ කෙලෙස් ස්වභාවයන් අනුන්ගේ හිත්තල තියෙන රෙහුණනැත්ත අනුන්ළඟ තියෙනකොට අපිට ඒ පුද්ජලියෝ ප්‍රියමනාපනෑ එහෙනම් අපේ ළඟත් මඟළඟත් ඒවා තියෙනවා නම් මමත් අන්න මේ ලෝකයාට ප්‍රියමනාප පුද්ජලයෙක් වෙන්න නැහැ. හිතේ නිසා මේ වගේ කෙලෙස් ගති මං අයින් කරලා දානුව ඒ වගේ තොරපුද්ගලයෙක් වෙනවා කියලා නිතරම නම හික්මෙන්න පුරුදු වෙන්ඩ කියන. ඒ වගේම මුගලම් මහරහතන් වහන්ස දේශනා කරනවා ඒ වගේම බිස්සුව එහමනැත්තන් සාාවකයා විසින් නිතරම තමා ගැන සිහිකරලා බලන්න ඕනි. මම වැඩිපුරම මේ වගේ කෙලෙස් ගතිවලින්ද ඉන්න හිමනැත්තම් මේ කෙලෙස් ගතිවලින් තොරවද. ඉතින් අන්න විමසල බලන්නකොට ඒ කෙලෙස් ස්වභාවයන් තමන්ගේ තුළ නැහැ. එහෙනම් මේ ඉතාමත්ම සන්තෝෂයට පත්වෙන්න කියනවා එමදු ස්වභාවයක් මගේ හිතේ නැහැ. අන්න තියෙනවා නම් මේ ඒවා අයින් කරන්න ලොකු උත්සාහයක් වීරයක් ඇති කරගන්න කියනවා ඒවා ප්‍රහාණය කරන්න. ඒ විදිහේ මේ හිතදිහා අපි විමස විමස බැලුවත් තමයි මේ කෙලෙස් ගති ප්‍රහාණය කරන්න පුළුවන්වෙන්නේ. එහෙම නැතුව සාමාන්‍යෙන් ඉබේම යම් කාලෙක මේවා නැති වෙනවනවේ. මේවයින් හොදට පේනෝ කොච්චර අපි මේවා පිළිබඳුව විමසීමක් කරන්න ඕන. ඒ විමසීමක් කරොත්තමයි අපිට මේවා පිළිබඳව අපිට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් හරියට අල්මාර්යක තියෙන පොට්ටිකක් වගේ අපි දැඇතුළේ තියෙනකොට දන්න මොනවද තියෙනෙකි අපි ඒවටිකක් ඇරගෙන විමස විස බැලුවත් තමයි සමහලලාට කිසි වැඩගැන්ම කර නැති ඒවා තියෙන්. එතකොට තමයි ඒ අයින් කරන්න පුළුවන්ගෙන. ඒවගේ අපේ හිත දිහාත් එහෙමයි හිතේ විවිධාකාර චිත්ත ස්වභාවයන් තියෙනවා. විවිධාකාර කෙලෙස් ගති තියෙනවා. හිත ඒවා හිතේ සාමාන්‍යින් තියනට අපට මුකූත් පේන්නේ. ඒවා එකක් එකක් ගාන එරගෙන අපි අන්න විමස විමස බලන්නකොට තමයි ඒක තියෙන දරුණුකම ඒක තියෙන භයානකම ඒකින් වෙන අපිට විපත පේන්නේ. ඒකයි මෙතන කියන්නේ නිතරම පත්තියක්ෂා කර කර සිහිකර කර මේ කෙලෙස් ගති මතු කරලා ගණ්ඩ කියනවා. මතු කරලා අරගෙන ඒවා විමසීමට ලක් කරන්න කියනවා. ආන එතකොට තමයි ඒවා අර අයින් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන්ගින්න මේ හිසේ හැවිලෙනකොට එක දැක්කහම අන්න සියලූම වැඩකටයුතු අයින් කරලා ඒක නිවාගන්නවා වගේ තමයි අර කෙලෙස්වල ආදීනු ස්වභාව විමසල ගන්නකොට තමයි පේන්නේ එක තියෙන දරුණුකම භයානකකම අන්නේ භයානකම දරුණුකම දකිනකොට අන්න හිතේ ලොකු උත්සාහයක් වීරයක් කැමැත්තක් ඇතිවෙනවා ඒක ප්‍රහාණය කරන්න ඒකයි නිතරම පත්වේශා කර කර සිහිකර කර මේ කෙලෙස් ස්වභාවයන් අයින් කරන්න උත්සාහවත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිනිති මේවා අපි දැනුවත්මම කළ යුතු දේවල්. ඒකයි අපි ධර්මය අවබෝධ කරගන්නකොට අපේ ඒ ස්වභාවයන් අපිට දැකගන්න පුළුවන්කම ලැබෙන්නේ දැන්. ගොඩ අයහනෝ මේ මාර්ගපල් ලබ ලැබූහම ධර්මය අවබෝධ කරගත්තහම ඒක තමන් දන්නවාද කියලා. ගොඩක් අය අහන ප්‍රශ්නයක් ඒක. මේ අපි දැන් සෝතාපන්න වනහම සෝතාපන්න වනා කියලා දන්නවාද. එම නැත්තං සකදාගාමි අනාගාමි වනහම එහෙම උනා කියලා දැනගන්න පුළුවන්ද කියලා. එහෙම දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ ස්වභාවැනි සයතුර මේ විමස විමස විමස බලල අයිංකරපු නිසා තමයි තමන් දන්න එතකොට තමන්ගේ හිතේ මේ මේ ගති ලක්ෂණ තිබුණ ඒ වගේ තමන් ආදීනුව සිහිකර ඒවා මේ අයින් කරන්න හිත බොහොම පිහිටුවගනේ වයින් කර ඉතින් කාලයක් ගීපම ඒවා හිතෙන් අයිමුණහම තමන් දන්න මේ වගේ කෙලෙස් ගතිමගේ තිබුණ දැන්ඒවමගේ හිතේ නෑ කියලා දැයිබේ වෙන දෙයක් නෙවෙයි. ඉට මේකෙම පේනවන ගොඩාක් උත්සාහයක් වේරයක් ඇතිකරගෙන තමයි මේව කරන්න ඕන. ලොකු සීහත් දියුණු කරගෙන. ඉති එතකොට අර වගේ මේ කෙලෙස් ප්‍රහාණය වුණහම තමන් එහම කෙනෙත් නැද්ද කියලා කිසි නොදැනුවත් භාවකට පත්වෙන්න අනිවාරෙන් තමන් කෞුද කියන එක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එලාකී. පස්න මකුත් තිනොද අර කැනෙ සිහ පිහිටුව ගන්නතම එතන සිත අර සිතේ ඇති කරගන්න මං මේ සිතුවිලි අයින් කරනවා කියලා ඕ ඕ කියන්නේ ඒකට උපකාර වෙනවා. ඒක ඊට පස්සේ කියන්නේ ආදීන නිතර සිහි කරන්න ඕනේ. ඉතින් අර නිතරම හිතේ යමක් අපි අහවල් දේ කරනවා කියලා හිතක් උපදවපුවහම මේ හිත එනවනේ. ඒක තමයි අර කියන්නේ. නිතරම සිතුවිලි ඇති කරගන්න කියලා මම මේක අයින් කරනවා කියන එක. ඒක. දැන් ඒක ඉද්ධිපාදයන්නේ චිත්ත ඉද්ධිපාද කියලා කියන්නේ ඒ අදිස්ථාන පිහිටුව ගැනීම තමයි චිත්ත ඉද්ධිපාදයේදී කරන්නේ. ඒ නිසා දකිනකොට හිතට පේනෝ මේ දේ මගේ තියනවා කියලා. එතට හිතට ඇතිකර ගන්නකින මේක මං අයින් කරනවා කියනක. ඕ කල කිරීමක් සමඟ. ඒකර විමසල බලන්නකර තමයි පේන. දැනු කෙනෙක් එක නිසම අනුමිනි කියන්නේ විමසල බලන්න දැන් අනත් කෙනකේ කෙලෙස් ගතිය තියෙනකොට අපට එයා කොහොමත් කැමති නෑ අපි. ඉතින් මගේ තිබුණොත් මමත් අනිත් අයට ප්‍රියමනාප නෑ. එහෙනම් මම මේක අයින් කරන්න ඕන කියන එකයි චිත්තං උපාදේ තබ්බන් කියන්නේ එක සිත උපදව ගන්න කියලා. සිතවිලි වශයෙන් ඊට පස්සේ හිතන්න හිතන්න හිතන්න ඒක අමතක වෙන්න ඊට පස්සේ නිතරම ප්‍රහාණය කරන උත්සාහත් වෙනවා. ඔව්. කය ගිලංගලෝට අර හිතත් මේ අකර්මන්නේන කායික මේක තමයි අර මේ පස්සද්ද කාය කියලා කියන්නේ කය ගිලන් ගතිය. කියන්නේ කය කර්මන්නේ නෑ. ඊට අර කය කර්මන්නේ නැති වෙනකොට හිතත් ඒකම වැටෙනවා නිතරම. ඒ නිසා ඒකට ඉතින් මේ කියන්නේ මේ ඒ වීර්ය තමයි ඇත්තට ඇති කරගන්න. එතකොට ඒ කියන්නේ එකක් හොඳම මේකක් තමයි මේ ප්‍රබෝධමත් භාව ඇතියෙන දේවල් සිහි කරන්න ඕන. එතකොට බොහොම කය කර්මන්න වෙලා එනවා. ඕ ඒක ඇයි කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලට ඒකෙත් තියෙනවනේ දෙකම. ඒකට තමයි සාමාන්‍ය මේක අයිති වෙන්නේ. ඔව් ඇඟේ ඔව් දරතභාවය කියලා කියන්නේ ඒකයි. ගිලන් කියන්නේ ඒකයි. බොහොම බරගතිය නියම සැහැල්ලු ගතියක් නැති ඒක. ඉතින් ඒකට අර මේ <clears throat> මේ ප්‍රසාද ජනක දේවල් එහෙම හිතනකොට ටිකක් කර්මන්නේ වෙලා එනවා. ඔව් ඔව් ඔව්. ඔව් ඒ වගේ දේවල්. හොඳනේ සිත ගැන විමසන එක ඒකත් භාවනාව. ඔව් විපස්සනා භාවනාව ඉතින්. <laughs> චිත්තානුපස්සනාවේ කොටස් නෙවෙයි ඒක. ඒක. දැන් ඕ විමසල බලන එක දැන් <clears throat> මේවා කල් ඇතු අර මේ මනසට සිහය උපදවා ගතයුතු දේවල් ද අපිට ඇත්තටම සිහනෑ අපි දිහ බලන්න අපිට නිතරම සීහති නනුන් දිහ බලන්න ඒකයි මෙතනර කියන්නේ මම මේ මගේ හිතේ ස්වරූපය දැකීම දශයක් වෙන අනුන්ගේ හිතේ ස්වරූපය දැකීම දශයක් වෙන්නේ ඒක නිතර සිහි කරන්න කරන්න ඊට පස්ස සිහ පිහිත්ම ඇත දැන් සංසාරික මතක තියෙන්නේම අනුන්ගේ හිත දිහා බලන්න. ඒක කියන්නේ ආපු හැටි ඉතින්. ඉතින් ඒකයි අර සිහිය උපදව ගන්න තමයි නිතරම පුහුණු වෙන්න කියලා කියන්නේ. නිතරම මේ දේශනා හැම එකම අවසාන ගොඩක් ඒවා ඇතින ඒවන් හෝබික් වේතු. ඒක තමයි අපි පුරුදු කරගත යුතු පාඩම. ඉතින් මේවා ඇත්තටම විපස්සනාට අයිති දේවල්. ඊට පස්සේ නිතරම අන්න මේ අනුන්ගේ දිහා බලන්න එනකොට තක්ගල සිහිය පින්නු නෑ මන් දිහා බලන්න ඕනේ කියලා. ඒකයි. දක්ෂ වෙන්න ඕනේ අනින්දියා බලන්න ඒ දශකම පිහිටිය එකක්. සංසාරික වශයෙන් පුහුණු කරලා කරලා දැන් හොඳටම පේනවා ඉතින්. අනුන්ගේ යමක් හොඳට බලන්න දැන් කරන්න වෙන දෙයක් අපි කියන ඔය කරන්න මොන අදහසින්ද කියලා අපි දන්නවා කියලා සාමාන්‍ය කියනවනේ ඔය ඔය කරාට ඔයාගේ හිතේ හැටි මේකයි කියලා ගොඩ අවස්ථාවලදී ඇත්තටම ඒ ස්වභාවය අපිට පේනවා කරන්නේ කයින් වෙන දෙයක් නමුත් හිතේ තියෙන දෙයක් කියලා හොඳටම ඇත්තටම පේනවා ඒක ඒ පේෙන් ඇත්තට මර සංසක සංසාරක වසය මේ ජීවිතෙත් නිතරම අනුන්ගේ හිදදිහාම බලල බල අපට හොඳටම පේනෝ විනිවිතද පේනවායට. අ පරචිත්ත විජාඥානය වගේම තමයිති. ඉතින් ඒ නිසා තමයි අර ඇතරම ක්‍රියාවත් එක්ක යාගේ හිත වෙන දෙයක් තියෙනකි ලබට පේන. ක්‍රියාවත් එක්කන වෙන යාගේ හිත වැඩ කරන්න කිය. ඒමකද ඒ දර්ශනයට අපි යොම ඉති නිසා කැන ඒ දෙයක් විමසල්ලා බැලුවත් ඒකපට නිතරම පේනවා. ඉති අනුන්ගේ හිත් විමසල බලන්න පුරුදුන්න නිසා තම අපට ඒ ස්වභාව පේන්නේ. ඉති ඒක අනිත් පැත් හරෝගන්න කියලා. දැන් කන්නාඩි අල්ලලා තියෙන අනුන්ට. ඉතින් කන්නාඩි තමන් දිහාට හරවලා බලන්න කියන තමන්ගේ නූන. එතකොට තමයි යන්නේ තමන්ගේ ස්වභාවය පේන්නේ. ඉති ඒක සම්පූර්ණව භාවනාව ඇත්තට ඒවා. ඒවත් මේ චිත්තානුපස්සනාවට අයිති කොටස් ඇති. එතකොට තමයි හිතේ එනකොට අන්න මේ සිටිවිලි ඇයි දැන් අපිකම දැන් අපේ හිතේ නිතරම දැන් රාගේ දැන්තියන මේක කියන්නේ නිතර බලන්න කියල තමන් කොහොමද වැඩිපුර එතකොට ඔන්න රාගෙන් වැඩිපුර ඉන්නේ. එතකොට දැන් ඒ රාගේ අපිට පස්සේ ආදීන හිතනවා ඊට පස තම යන්න සිතර රාගයක් කෙනකට සරාගං චිත්තම් සරාගං චිත්තන්ති පජානාති රාගසිතක්කාප රාගසිතක් කියල අන්න සිහිපීටුව ගන්න. ඊට පස තමයි ඒක දැන් ආදීන දැකලා තිරින්ද ඒ වෙලාවෙත් ඔන්න ආදීන හිතන. ඊට පස තම ඒක ප්‍රහණය කරන්න පුළුවන්ගන්නේ. සතිපට්ඨානේ එතකොට චිත්තානුපස්සනාවට අයිති කොටස් සිටින්. දැන් අපි පුහුණු කරලා තිබ්බොත් තමයි සිහිය පිහිටන්නේ. රාග සිතක් අහපම රාග සිතක් කියලා අන්න සිහිය පිහිටනවා. දැන් සිහිය තියෙන කෘත්‍යය තමයි නිතරම පරණ දේ සිහි කළ දෙන්නේ සිහිය. දැන් <clears throat> මිත්‍යා සතියමුත් ඒක කරනවා. නිතරම අනවශ්‍ය දේවල් සිහි කළ දෙන්නේ මිත්‍යා සතියෙන් අපිට නිතර. ඒකයි ඒව බාර ගන්න අපි නිතර. දැන් ඒ වගේම තමයි සම්මා සතියනුත් සිහි <clears throat> මේ අපි පුරුදු කරපු දේ ටක්ගාල සීකරල දෙන්න. සිහේ අර කෘත්තිය දෙකත්තින එකත්තමයි මතකතියා ගැනීම අනිතකතම අපි ලාපන කියන මතක් කරලා දෙන එක. ඉතින් එනිසා තමයි අර සිතට සිතුවිල්ලක් කෙනකොට අන්න චිත්තානු පස්සදාව අපිට සිහපීටුව ගන් කළ සරාගං චිත්තන් සරාගං චිත්තන් පජානාති දැනගන්න මේ කරාග සිතක් කිරීට පස යන්න ප්‍රහණය කරන්න ක්‍රමෙත් තමන් දන්න ඇති මේ අර්මය විදිට හිත දිහා බලල පුහුණු කරපුහම. ඉතිේ නිසා සම්පූර්ණ භාවනා ටයිතු කොටස් සිති. මෙ විපස්සනාවට තම යහිති. මේ ව්‍යාපාදය රෝධය කෙනෙක් ඇතටම අර මේ <clears throat> ක්‍රෝධය ස්වභාවය නිතරම සර්පයෙක් වගේ කියලා කියනවා. කියන්නේ අර සර්පයෙකුට ගහපු ගමන් කිපෙනවනේ. ආන් ඒ වගේ කියන ක්‍රෝධේ තියෙන ස්වභාවය. ව්‍යාපාදේ කියන්නේ හිතින් දෙස් තියෙන ගතිය. හිතින් මේ අන් අයට මේ අපි කියන්නේ හොඳක් වෙන්න එපා මේ ඒ වගේ හිතින් දෙස් තියෙන ගතිය තියෙනවා. ඒකට තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. තරහ ඒකට අයිති ඔය එකයි අර මේ ඔක්කොම සාමාන්‍ය අර එකටත් තියෙන නමුත් වෙන් වශයෙන් තියෙනකොට ක්‍රෝධය කියන නිතරම ගැටෙන සුළු ගතිය. අර කියන්නේ හොස්සලන් මැස්ස යන්න බෑ කියලා. <laughs> කියන්නේ හැම දෙයකටම මේ ටක් ගාලා මේ වෙනවා කියන්නේ. ඔව් පොඩ්ඩක් කියන්නේ පොඩි දෙයකටවත් අර දරා ගන්න බෑ. නිතරම මොකක් හරි අරමු ආපු ගාම ගැටෙනවා. ව්‍යාපාද ස්වරූපයේ ඇතුලේ තමයි දෙස් තියන්නේ. ඒකයි හොඳක් වෙන්න පෝ උන්ට එන්න ගාන්දෝනි ඒ විදියට <laughs> මට මෙහම කරාකීකය හිතින් අපි කැන්නේ දෙස්තීරුණි දෙස්තිනෝ කියන්න ඉති ඒක තමයි ව්‍යාපාදයට අයිති. ඕ ඕ විතර ඒක තියෙන්නේ ති පහක් සම්පූර්ණ නීවරණ. නීවරණ තමයි පහක් අනිත් පහ සාමාන්‍යයෙන් අය අනිත් කෙලෙස් අල්ලන්න තමයි වදේශනා කරන සංකලිත චිත්ත කියන්නේ දැන් අපි ඊර්ෂ්‍යාව වෛරය වෛරය ඊළඟට ගුණමකම් අරමුණු කෙලෙස් ගොඩ තියෙනවානේ ඒවෙන් කිලිට වෙනවා ඒව දකින්න තමයි ඒ අර සංකලිත චිත්ත. ඉතින් ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. මොකද්ද? දැන් තීන මිද්ද කියන්නේ කායිකවත් ඊළඟට මානසිකවත් තියෙන උදාශීන ගතියට කය ගිනම් කැන කය අකර්මන්න භාවයයි මනසේ තියෙන එකයි. ඉළඟට වීරණයකල කියන කෙලෙස්සාපුම ඒවා දුරකරන්න මානසිකව වීරයති කරගන්න. ඒකයි වෙනස තියන්නේ. කෙලෙස් ආපුහම ඒ කෙලෙස් පහනය කරන්න වීර කරන්න. ඒව පිළිගෙන ඒවට යට වෙලා ජීවත්වන. අරක තියන්නේ කායික සමහල්ලක දැන් කෑම ගත්තා ඔන්න කය බොහොම දරත භාවත් වත්තන එම නැත්තම් හිත නිදි ගතියට යන. ඒකතම තියෙන විද්ද තියෙන. අතන තියෙන අනිත් කෙනෙක්ෂනකට ඒවා බාරගෙන නිසබ්ද ඉන්න එක තමයි ඒකට වීරි කරන්න කියලා. ඒකනට කියන්නේ ආත්‍ර කායස්නේ සතු චිත්තං අනාතුරම් භවිෂ්‍යති කය ලෙඩුනාන්ත හිත ලෙඩ කරගන්නේ කියලා නිතර පුහුණු වෙන්න කියනවා. <laughs> මොකද කය නිතරම ලෙඩ වෙනවා. හිත ලෙඩ කරගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. <laughs> සිහිය නිතරම පිටව ගන්න කියන්නේ හිත ලෙඩ නොකර ගන්න. අපි නිතරම උත්සාහවත්යෙන් කයිලෙඩ කර නොගන්න ඒකයි කය ගැන ලෙඩ වෙන එක යාතුර කායසම මේ මගේ කය ලෙඩ වෙන එකක් හැබැයි චිත්තන් අනාතුරම් බව ඒවනට හිතනම් ලෙඩ කරගන්න ඒක තමයි ඇති කරගත යුතු ආකල්පය එතොට නිතරම කටයුතු කරන සිත ගිලන් නොකරගන්න සිත ලෙඩ නොකරගන්න ඒවයි ඒකයි නිතර පුහුණු කළ යුතු දේවල් හැටිට දේශනා කර <laughs> ඒ කතාව මොකක්ද හොඳ නම් අකුල හිතාය ප්‍රශ්නයක් ඇහුවද? ඔව් කියන්නේ යා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කිව්වා ස්වාමීනි මේ මම දැම් බොහොම ලෙඩා දුකා ගන්න ඉන්නේ මේ දැම්මට ඉස්සර වගේ එන්න යන්න බෑ මේ <coughs> ඉස්සර නම් මම නිතරම ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා දැන් මගේ ආතුරකාය මගේ කය දිතරම දැන් ලෙඩ වෙනවා. නිතර මාබාධවලින් යුතුවයි නිතර මින්නේ. ඉතින් මේ ලෙඩදුක් නිසා දැම් මට ඉතින් ඉස්සර වගේ ඉන්ඩියන්ට බෑ නිසාමට පොඩි අවවාදයක් කරන්නකිව හම මට හිතසුව පිණිස. ඊට පස බුදුරජාණන්ට යාකීපයක අල්ලලාම කිව්වා මේ <clears throat> ගොහපතිය මේ <clears throat> කයක යන්නේ බොහොම ලෙඩවෙන එකක් ඒ වගේ මාබාධවලට ලක්වෙන එකක් මේ අන්ඩ භූතෝ පරියෝනද මේ හරිට මේ බිත්‍ර කට්ටක් වගේ එකක් කිව. <laughs> බොහොම සියුම් ශරීරයක්. ඉතින් මෙමුදු මේ ලෙඩවෙන්න ආබාධවලට ලක්වෙන කයක් අරගන්න කෙනෙක් මුහතක් හරි හිතනවන. මම බොහොම නිරෝගි කෙනෙක් කියලා කිමං්ඥත්‍ර බාලය මෝඩකම් හැර වෙන දෙයක් නවයකි. බොඩ්ඩකරි <laughs> තුවත් ම බොහම නිරෝගි කෙනෙක් ලෙක මෝඩකමක් කිය. ඒ නිසා කියනවා තස්මාතයේ ගහපති ඒවන්සිකි තබ්බා එනිසා ගහපති ඔබ මෙහෙමික් වෙන්න ආතුරකායසනය සතු චිත්තන් අනාතුරම් භවිස්සති. කයලෙඩ වුණාට හිතන ලෙට කරගන්න කියන නිතර හික්මෙන්ට කිවෝ. ඊට පස්ස මෙයා මේකින් බොහෝම සන්තෝෂයට පත් වුණ ඉතින් බුදුරන් වහන්සේ වැඳලා සැරුත් මහරතන් වහන්සනකට ගිය. යනකොට ඉතින් බොහෝම මූුණ ප්‍රභාස්සරයි. ඉතින් සැරියුත් මහරතන් වහන්සේ හෝ මේ ගෘහපති ඔයාගේ ගූුණ පුතුම පසන්න භායත්තිය නොන. මේ මොකක්කරි බුදුරන් වහන්සේ වරක්කත් ඇහෝද කියලවා. මොනර අවවාදයක්ක ඇහද එතරිකවා කිංචි නෝසිය මොකද නැත්ති ස්වාමීනි මං ඇහුවා හොඳ බණක් කිව්වා මොකද්ද කියලා ඇහුවා <laughs> එතකොට කිව්වා මම මේ ධර්මයේ නැමෙති ඔටුන්නේ අභිෂේක ලැබුවා කිව්වා ඔටුල් හැලෙන්දුවා කිව්වා මට ධර්ම වාන්දර පොඩි වචනයකට දුන්නු <laughs> මේක කියන්නේ කිව්වා ධර්මයේ නැමෙති ඔටුන්න මට හැලෙන්දුවා කිව්වා බුදුරජාණන් වහන්සේ <laughs> ඉතින් එතකොට කිව්වා මොකද්ද කිව්වේ බණ කියලා එතකොට කිව්වා මේ මෙන්න මේක බුදුරයන් වන්සමට පුහුණුවෙන්ඩ කිව මේ හය ලෙඩ කරගන්නේ මෙමකද හිත ලෙඩ කරගන්න කයිලෙඩ වුණනාට කියල මෙහම හික්වෙන්න කියලා. දීට පස්සේ සැරයුත් මහරතන් වහන්සේ කොහොමද කයිලෙඩ වෙන්න කොහොමද කය ලෙඩ වුණා හිත ලෙඩ නොකරගන්නේ කියන එක ලොකු දේශනාවක් ඊට පස්සේ සැරයුත් මහරතන් වහන්සේ එයට දේශනා කර. ඉති යාර පොඩි මේකට දුන්නු වටිනා කරලා. මොකද දර ඒ වාකය පොඩිවුණුවට ඒකින් ඇතිවෙන අවබෝධය ඉහලයි ඇති ඒකයි ඒකට ඒකල දන්නවා දැම් පොඩි දෙයක් කිවත් ඒක පොඩි එකක් කලි තන්නේ අපිට සාමාන්‍ය බරපදයක් වගේ ඒකතින ඒක මොකද දැන් ඕනමදය පාවිච්චයේදී තම එක බලයතින් දැන් කෑමක් වගෙන දැන් කෑමක් පොඩි දෙයක් නැමුත් දිගින්දිගට පරිහරණය කරත්තම එක බලයති ඒ වගේ තම මේ ධර්මය ගැඹුරු භාව තියෙන එක පරිහරණය කිරීම වචනවල නෙවේ වචනවලින් අපට ගැඹුරු පෙන්න්න බැහැ. ගැඹුර තියෙන පාවිච්චී තුළ. පාච්චෙන් කරතම ඒක කොච්චර බරපතල ධර්මකාරණයද කියලා තියෙන ධරයට ගොඩක් වැටවුණ ඉද තම යා ඒකට බොහම ලොකුට කිවීම ඔටුන්මත් දැමෝගේ කිය. <laughs> දවිට සාමාන්‍ය පොඩි දේශනයක් ඒක පොඩි වචන දෙකක් නමුත් ඒ අවබෝධ වෙන කෙන දන්න මුච්චර ගැඹුරු බන් පදයක් දෙකේ. ඒ ගැඹුරු තියන එතට අවබෝධයක්ත් එක්කයි. තැන් කෑමක් අපිට බරසාර වෙන්න ඒක පෝෂණී ලැබුණට පස්සන මේක මං මිච්චර පෝෂණ වනාද කියලා පේනවා <laughs> ඒක පාච්චි කරලා පෝෂණ ලැබු හම නැතන් සමාන්ලාට කියනකොට සමට පොඩි දෙයක් වෙන්න පුළුව <laughs> අත්බෙහතක් වෙන්න පුළුව ඒ වගේ පරිහරණය තුළ තමයි ගැමුරු තිීන් මේ <clears throat> නැතු වචනවලින් සමහලට ලොකු ගැඹුරක් පේන්නේ නැහැ සමාරලාට ඔව් ඔව් මෙහෙමයි අර දැන් හිතේ සත්‍යමත් භාවය තියෙනවා නම් අරක ප්‍රශ්නයක් නැහැ ඒකයි. ඔව් ප්‍රශ්නයක් නැහැ. කය ලෙඩ වුණාට ඒක මානසිකව ඇති වෙච්ච දෙයක් වෙන්නේ නැහැ. ඒකයි. <laughs> හිත සත්තුමත් නම් දැන් සාමාන්‍ය වෙලාවෙදිත් බලන්න හොඳට අපි කියමු සාමාන්‍යයෙන් අපි උණක් ඇදලා ඉන්නවා උණක් ඇදලා ඉන්නකොට බරපතල මොකක් හරි සිද්ධියක් වෙනවා දැන් ඔන්න <laughs> එතකොට මොකද වෙන්නේ බලන්න අර කය ලත් වෙනත් උණට පස්සේ නේද කියන්නේ ආවේගය ආවට පස්සේ උණ උණ මතකත් නැහැ ඊට පස්සේ <laughs> නැන්ද නැගිටලා ගිහිල්ලා නේද අපි විශාල කරදරයක් වුණා කියලා ඊට පස්සේ අර මොකුත් නැහැ නේ මරණයක් වුණා කියමුකෝ නේද? එතකොට උන කියලා ඇඳේ ඉන්නේ නැහැ. <laughs> දැන් ඇඳේ තමයි ඉන්නේ නම. හිත බලන්න කර්මන් වුණාට පස්සේ ආයෙ මොකුත් නෑ අර මතකත් නෑ. හැබැයි ඒ ප්‍රශ්න ඉවර වෙන කර තමයි ආයෙ ඔන්න ඇඟට <laughs> අමාරුකම් ආයෙ දැනෙන්න පටන් ගන්නවා. ඒක නිදහස් වෙන්න වෙන්න වෙන්න ප්‍රශ්නේ. වහන්සේ කලින් ප්‍රකාශ කරේ තමන්ගේ සිත ඔව් බලන්න අන්තයෙන් බලන්න කිව්වොත් මම හිතේ ඇතිවන රාග ද්වේෂ විහාරය ඒවකින් අඩු කරගන්න. හ්ම්. ඒක කොහොම සංසන්දනය වෙන්නේ චිත්තක්ෂණ අඩු කරගෙන මේ සතිය පිටවගෙන. ඒ කියන්නේ චිත්තක්ෂණ කොහෙත්ම අඩු කරගෙන. මේ චිත්තක්ෂණ නෙමෙයි අතරම කියන්නේ කියන්නේ සිදේ හටගන ස්වභාවයන් කැනෙ ඒවා විමසන්න විසන්න සීහ පීටනු එනකොට. සිහිය මංකවය ස්වභාවේ මතක් කරලා දෙන එකන නිතරම සිහෙන්තම අපිට මතක් කරලා දෙන්න. ද අපි නිතරම හිතේ වැඩ කරන්න මිත්‍යා සතිය එකෙන් අනවාසේ දේතමයි නිතරම සීකර කර කර දෙන්නේ. තැන් සිතට තියෙන පිළිසරණ තමයි සිහිය. සිතට තියෙන පිළිසරණ සිහිය සිහිය සිහි කල දෙන දේ තමයි හිතන්න නිතරම අපි. මේ මොනවද සිහි කලද නේදේ තමයි ඊට පස්සේ හිතන්න පටන් ගන්න. හිතට තියෙන පිළිසරණ බුදුරයන් වහන්සේ කරන සිහිය. ඉතින් දැන් නිත්‍යං සතියෙන් තමයි හිත නිතරම ඒකනේ අනවශ්‍ය දේවල් සිහි කරලා දෙනවා හිතන්න පටන් ගන්නවා. ඉතින් ඒ <clears throat> නිසා අපි අර සිතිවිලි හොඳට විග්‍රහ කරපුවාම සිහිය පිටනවා ඒ පිළිබඳව. ඊට පස්සේ තමයි එනකොට ටක් ගාලා මතක් කරලා දෙන එකනේ දොරටුපාල කියලා කියන්නේ. සිහියට දොරටුපාලය කියලා කියන්නේ දැන් දොරටුපාලය නිකන් දාලා බෑනේ නේද? නිකන් දොරටුපාලය දැම්මුත් එහෙම ඔක්කොම ගන්න ඇතුළට. එයා දැනුවත් කරලා දැම්මුත් එහෙම එනකොටම මේ ඇතුළට කෝල් එකක් දෙනවා. අහවල් කෙනා ඇවිල්ලා කියලා. එතකොට අන්න නේද සිහි කරලා දුන්නට පස්සේ තමයි ප්‍රධානිය ඇතුළින් එක්කෙනා කියන ඔයා ගන්න පාවින් කරන්න කියලා. නේද? අන්න ඒ වගේ තමයි මේ හැමින් සිහියෙන් සිහියට අර අවශ්‍ය දේ දීලා දුන්න තිබ්බහම තත්කල සිහි කරලා දෙනවා. දැන් ඒකයි දැන් අපිට අනුවසිදේ අපි සංසාරික වසයෙන් ඒ හොඳ දේවල් හැටියට දැන් දාලතිනින් තම එනකොටම මේ මතක් කරලා දෙන්න ටක් ගල ගන්න කියලා. හිතේ නිසාර යමකාදීනෝ හිතන්න හිතන්න සිහ පිට නොය ආදීනෝ පිළිබඳ තොට ආදීනකට මතක් වෙනවා එක දකින කොටම නෑ මෙහ මොටකෙන් මේ මොට ස්වභාව ටක්ගල මෙහ කරනවා. අපිගේම මේ දැන් අපි හොරකම කියලා දැන් හොරකම පිළිබඳු අපි දැන් ආදීනෝ හිතල හිතල ආදීනෝ දැක්මත්තිනො නෙනේද එතවට ඇහැට හොරකන් කරන දෙයක් දකිනකොටම සිහිවෙන්නේ මොකක්ද? ගණ්ඩද නොගණ්ඩද? ගණ්ඩ හිතෙනවද? ආදීන මතක් කරලා මතක් වෙන්නේ නේද? ඒ ආදීන මතක් වෙන්නේ මොකද අපි ආදීන සිහි කරලා තියෙන හින්දා. ආදීන නැත්තම් ආදීන සිහි කරලා නැත්තම් සිහි වෙයි කියලා හිතනවද? නෑ නෑ නේද? දැන් අපි ආදීනව දැක්කට තව කෙනෙක් දකින්නේ නෑනේ. එයාට තමයි දකින්නට ආසයි හිතෙන්න පුළුවන්. ඉතිේ ඒ වගේ අර සිතිවිලි පිළිබඳවත් ආදීන හිතල තිබුණු අන්න සිතට සිටිවිලි එන්නකොටම ඒ ආදීන තක්ගලම තක්කෙන. ඊට පස්සේ ආය කළ යුතුදේ ටක්ගල ඊට පස කරනවා. ඒතම ආය ආදින හිතනකොට එක අයින් කරන්න පුළුව. තෙරුණද. <laughs> ඒකන මේ හැමත්තැනම ඒකායන මාර්ග කියන සිහි <laughs> නිවන් දකින්න තියෙන ඒකායන මාර්ග 100. ඉතින් සතිපට්ඨාන ඔක්කොම 100 පිටුවන එක නිතින්. නේද? සිත පිළිබඳව වේදනාව පිළිබඳව ඔක්කොම <laughs> නේද? සතිපට්ඨාන කියන්නේ පිහිටවන. ඒකයි. සිහිය පිහිටවන. නැති සිහියක් ඇති කරනවා කියන්නේ ඔක්කොගෙම පිළිබඳව. ඉතින් ඒක සිහිය මම ගොඩක් කියන්නේ සිහිය හටගන්නේ යෝනිසෝමනස කාර්යය තුළ. සීයට තියෙන ආහාරය තමයි යොන්සු මනසිකාරය. මනසිකාර කරන්න කරන්න තමයි සිහි පිහිටන්නේ. දැන් ඕකම කායන ප්‍රශ්නාව සම්බන්ධ කරලා දැන් ධානාපාන සති කරනකොට ඔව් අපේ ආනාපාන සති පිට බෑරලා ගිහින් ඒක කොරාසින් ඔව් ඒතර අපිට කොහොමද මතක් වෙන මේ කාලෙත් දෙසිලක අපෝ ආනාපාන සති කරගන්න. ඔව් ඒ ඒකේ උපකාර වෙනවා අර ඒ වගේ අනාචිත සිතිවිලි එනකොට අපි දැනගන්නවා ඕ ඒකනේ දැන් අර අපි සාමාන්‍යෙන් හරි දැක්මත් තියෙන නිසානේ දැන් ඒවා එනකොට ටික වෙලාගද හරි හොඳුන ගන්න සිතිලි මේ ගැන මේක භාවනට අදාළ නැති දෙයක් කියල හරි අපිට ගොතක්න්න ඒක ද සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය මිනිස්සු රාගයක් අවයි කියලේ අයින්දරන් රෝග කිව මනසි කත්වන්න නේද එච්චරවසීහක් නැහැති අපිට ඒ ටිකක් කලෑනකොට හරි මතක් කරනද <laughs> ඒ දැන් අපි ආදීනු දකින්නේ සනත දැපි ධර්මශවනය කරලා භාවනා කරලා මේ කෙලෙස් අයින් කරන්න ඕන කියන මානසිකත්වය එකම අපට සිය පිත්ම කෙලෙස් අයින් කරන්න ඕනක ඒකයි ති හැම දෙයක්ම සිහිය උපදවා ගැනීම තමයි කරන්න සිහෙන් සිහ ආයායි කටවුල හලා දෙන්න ඇති සතිපත්තාන කියන යාවදේ ඥානමත්තාය පතිස්සතිමස්ථාය අනිසිතෝච විහෙරති නැතකින්චි ලෝක කියන ජාවදේව ගැන තව තවත් තවදුරට මේ දැන් සතිපට්ඨාන සිහිය පිළිබඳව තවද කටයුතු කරන යාවදේව ඥානමත්තා ඥානෙ පිණිස ප්‍රතිසතිමත්තාය සිහිය පිණිසමයි ඒ සිහිය උපකාර වෙන්නේ ඒකයි ප්‍රතිසතිමත් අනිසිතෝච විහෙරති අර ජීවිතේ යථාර්ථ දකින්න දකින්න ඒ දේවලුත් එක්ක මේ තණ්හා වශයෙන් කෙලෙස් වශයෙන් ඇසුරු කරලා ජීවත් වෙන්නේ නිසිත කියන්නේ ඒවත් එක්ක එකට ඉන්නවා අනිසිත කියන්නේ ඒවෙන් බැහැරව කටයුතු කරනවා ඒවත් එක්ක කෙලෙස්ව ඇසුරු කරන්නයි කියන්නේ ඉතින් ඒ නිසා අපි දැන් වඩන සීය ඊළඟට තවත් සීහ පුදවා ගන්න තමයි ඒ සීහ උපකාර වෙන්නේ සතිපට්ඨාන හැම මේකම භාවන අවසානයේ තියෙන මතක ඇති නේද අනිසිතෝච විහෙරති නැති කිංච ලෝකේ උපාදීයති කියන්නේ ඉති අජ්ජත්තංවා කායේකා යනු පස්සේකෙන් බහිද්ධවා කායේකා යනු පස්සේ ඉළඟට අජ්‍යත්ත බහිද්ද සමුදේ වය දම්මාවන පස්සේවා කායස්මිමියටති ඉළඟට <clears throat> සමුදේ වය දම්මාන් පස්සේවා කායස්මිවරති අත්තිකායෝතිවා පනස සති පච්චි පට්ටිතා හෝති යාවදේව ඥානමත්තා යන්න පති සටිමත්තාය තව තවත් ඥානය වැඩීම් පිණිස සිහ වැඩීම් පිණිස තමයි යර කරපු භාවනාවෙන් උපකාරයන්න. ඉස්සල්ල කරපු භාවනාව උපකාරකින් තම ඒටික කරේ දැන්කරපු එකෙන් ආය තව ඉදිරියට අන්න සිහ ලැබීම පිණිස ඒක උපකාරය මනුවන ලැබීම පිණිස උපකාරයෙන්. ඒ විදිරතම යන්න ඉති. අද වඩන සිහ තව හිටති හටතම ඒක මෝට ලෙන්නේ. <laughs> ඒකයි ඒවා විමස විමසම බලන්න කියන්නේ එතකොට තමයි සිහිය පිහිටන්නේ ඒවා පිළිබඳ. පත්‍යේක්ෂාව බොහොම උපකාරය කියලා කියන්නේ ඒකයි. පත්‍යේක්ෂා කරන්න කරන්න සිහිය පිහිටින. ඔව්. ඔව්. එහෙම ඒක හිතන්න හොඳන අර ැන තමන් මාන්සික වැක්ට විදිිය අපි හිතන්න හොඳ නෑ ඒකයි එතකට තම එක වෙන්න ඕ ඒකද කැන ඒක කැන කෙලේසයක් ඇට හඳුනාගෙන ඉට මේකට මං ඒපිගත්තය කෙනෙක නැතිවෙන්නේ ඒකයි. ඔව්. ඔව්. අර කෙලෙස් එක්ක නිතරම කියන්නේ මේ කම්පා වෙන්න හොඳ නෑ. කියන්නේ කිසිම වරදකදී ඒක ඇත්තටම අයිති වෙන්නේ නීවරණය. මේ කුච්ච කියන්නේ නීවරණයනේ. ඉතින් අපි දැන් කෙලේශයක් ආවට පස්සේ අයියෝ මට මෙහෙම වුණේ කියලා නෙවෙයි හිතන්න ඕනේ මේක කෙලේශය හඳුනා ගැනීමක් තමයි කරන්න ඕනේ. හඳුනාගෙන මම මේක ප්‍රහාණය කරනවා කියන මේකට තමයි එන්න ඕනේ. එහෙම නැත්නම් අර නිතරම කියන්නේ ඒ පිළිබඳව කම්පාවට නොවි මම මේක ඉදිරියේදී අයින් කරනවා. ඒකට තමයි නිතර මෙන්න කියන්නේ. දැන් වැරදි සාමාන්‍ය වැරදි ගැන කියනකොටත් කියනවා දැන් අපේ වෙච්ච වැරදි මතක් වෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේක අකුසලයක්. මේක පාපයක්. මේක මං හිතුවත් නැතත් දැන් අකුසලයක්. මං හිතුවයි කියලා දැන් මේක ගෙවෙන්නේ නැහැ. කම්පා වුණායි කියලා ගෙවෙන්නේ නැහැ. නමුත් මම ආයන මේ වගේ වරදක් එන්න දෙන්නේ කියන අදිෂ්ට මේකට තම එන්ඩ කියන්නේ. එක කම්පාය නොවේ මං ඉදිරියට මේ වගේ සිතිවිලි ඇති කරගන්න. ඉදිරියට මං කේන්ති ගන්න. ඒ විදිහේ එන්න ඕන. ඒක මේ වගේ කෙලෙස් දැන් මේ ඔක්කොම මගේ තියෙනවා. මම මේව මේ ඉදිරියට මේවට එන්න දෙන්නේ කියන අදිෂ්ඨානයක් තමයි එන්න ඕන. මොකද පසුතැවුණා කියලා නැති වෙන්නේ. ඒකයි පසුතැවුණාය කම්පා වුණාය කියලා මේ හිත කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. <laughs> ඕ <laughs> බක් පොඩි ළමයි වගේ ඒකයි. පොඩි ළමයිගේ වැරදි අපි ඇනුවයි කියලා එයා හැදෙන්නේ <laughs> නේද? හදා ගන්න ඔයා කියලා ඒ වගේ තමයි. නිතරම මේ හම්පා වෙන්න හොඳ නැහැ කිසිම අකුසලයකදී. ඉතින් අපිට ඒක තියෙන ඇත්තටම නීවරණයක්. අපි ඒ කියන්නේ අපිට කෙලෙස් ප්‍රහාණය කරන්නත් බැරි. අපි වැරදි කර කර ඒකට කම්පා වෙනවා. <laughs> කම්පා නෙවෙයි ඒ කියන්නේ වරද වරද හැටියට ඒ කියන්නේ කියන්නේ අච්චයන් අච්චයතෝ දිස්වා යථා ධම්මං පටිකරතු උද්ධිහේසා මහරජ සරියස විනී මේ ආර්ය විනී වරද වරද හැටියට පිළිගන්නවා නම් ඒක තමයි දිනුවෝ කියන්නේ. කියන්නේ වරද වරද හැටියට බාර ගන්න ඕනේ. දැන් කෙලෙ තමන්ගේ හිතේ මෙමුදු කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් තියෙන හැටියට බාර ගන්න ඕනේ. ඒක තමයි දිනුවෝ. ඒක තමයි පළවෙනිම සිහි පිටු වගේ. එතකොට තමයි ඉදිරියට යන්න පුළුවන්. එනිසා මේ අර රජතුමාටත් කියන්නේ මේ කවද අජාසත්ත කුමාර රජතුමා තාත්ත මරපුයක ගැන කම්ප බුදුන් වසලන් කීරෝන මට මෙ මුණයි කියලා තුර කියන ඔය වරද වරද හැටට පිළිගන්න නම් මේ ආරවිනි බොහොම දියුණුවක් කියන <laughs> වරගන්නවන දැන්ව <laughs> තාත්ත මරපයක වරදක් කියලා දැන්වත් බාරගන්න අනගේ ආරවිනි ලොකු දියුණුවක් කියන ආයතින් සංවරය මතු සංවරය පිණිස ඒ නිසා නිතරම <clears throat> අපේ ජීවිතයේ තියෙන වැරදි අකුසල් අපි දැකල ඒක වරදක් හැටිට අපි භාරගන්දුව. ඒක දියට කම්පාවනායේ පසුතැවනාය කියල ඒකාය නැති වෙන්න අපට තින වරද වරද හැටිට බාරගෙන මං ඉදිරියේද මේ වරද කරන්න. <clears throat> කියලා මේ ඒක සිට පිහිටුව ගන්න කියලා මේක තරකිව චිත්තන් උපාදී තබ්බන්ක <laughs> තවිනා නිතුනත් <laughs> පින්දමයකන. <laughs> සමහර සමහර සමහර ව්‍යාපාර සිද්ධිදී ඔව් මම අල්ලු කරගෙන ඉස්සරහට එන්නවා බලන්න. ඔව්. ඒක මම හිතන දෙයක්. මේ උත්පන්න ව්‍යාපාර උත්පන්න ආදිවාසී විදිහට ඔව්. මම කියලා ඔව්. ඔව් එතකොට ඒ ආදීනි වෙන්නේ සලකන්නේ එතකොට නැතිවෙන ඉතින් නිතරම ආර ආපදේට ඒ අනුව ක්‍රියාත්මක වුණොත් තමයි කෑම දෙන්නන්නේ ආහාර අනාහාර තමයි ඒක අනිත් පැත්තක් හිතපු ගම මේ ඒක නර විතක්ක සන්තාන සූත්‍රයම කියන්නේ මේ මේ විතක සන්තා විතක අර ඇනයක් මේ මේ හිරවුණහම වෙන ඇනයක් දහඳගෙන ගට ඒ වගේ ඒක තිහුණ දැ මේක කැන හටගත්තදේ බාරගන්න හොඳනය කියන පනින දෙන්නේ ඒක නාදීවාසයට කෙනෙ දැන් මගේ හිතට දැන්ාව නෑ මේකම බාරගන්න හොදන බාරගන්න හොදන කියන එක නාදීවාසයේදී පජාත විනෝදයේදී ජ්‍යන්ති කරොත් අනුභවංග වේදී කියන්නේ ඒකයි. ඔව්. ඔව් ඒකත් ආදීන සීකරින්. ඔව් ඒකයි. ඔව්. විවිධ ක්‍රමවලට පුළුවන් අර විතර්ක ගලවන අර ක්‍රම හතක් තියන්නේ යන ගලවනවා එහෙම නැත්නම් ඇස් පියාගන්න ඒ වගේ අර වෙනත් මනසිකාරයකට යෙදෙනවා අඩම වැරම පිළිප්පොත අරන් කියවන කියවන කියන ගන්න එතකටත් ඇත්තර නැති වෙනත් නිමිත්තක් නේ කියන්නේ නිතරම හේතුඵල ධම්මනේ දැන් පටිගය කියන එක ඇති වෙන්නේ හේතු නිසා ඒ තමයි පටිඝ නිමිත්ත වෙනසු මනසිකාරය හිති ඒ ගැනම හිතුවත් තමයි වෙන්නේ. හිති ඒක කඩන්ඩ අපහදන අපිට ඒ අර වගේ දෙයක් පිරිත සජ්‍යහන කරනට හිත ඒකට වැටචිකන් අරකිවර ඒකට ආහාරණය ඇති. අපිකම හොඳ කේන්තින් වෙලා ඉන්න කොට කවරට මැරම කිය. එතට සෝක වැඩුන තරග මතකද කේන් කීටකට. නේද. කැනෙ තවත් බලගතු කෙලේසයක්කාව තර කෙලෙසි අටයනවා. එහෙම හොඳර බලන්න නිකන්නේ දැන් තරහයෙන් පොක් කරයක ඉන්නවා. එතොට ඊට වැඩි බරපතර කෙලෙස් මේකක් කෙනවා පාඩුව. එතකට ඒකට මනස කියන් පස් අයි කේන්දිමකුත් නෑ. <laughs> ඒකන ඒකවර එතට එතට අරකලීදතම වැඩ කරන්න. <laughs> ඒකන එක වෙලා ගැන අපේ කිසිම කෙලේසයක් හැමිල මෙනැත් ඒකින් ඒ වෙලාව සිහිකරන පාවිච්චි කරන කෙලේසි තමයි තින්. මේ කාල මොකක්ද හිතටෙන කෙලෙස් ඒක තමයි අපිට තින්. <laughs> කෑම දෙන කෙනා තමයි ඉන්න ඉදිරි. අනිත් අය පොඩ්ඩක් ඉන්න එයාට දුන්නොත් ඒ කට්ටියත් එනවා. Oh. <laughs> Oh, okay. Yeah. Mm. ඒකන රාවුල සයින්නතට කියන්නේ සිතිවිලි අවසන් වනාට පස්සේ හරි ඒ ආය ගන්ධකිවන කියන මේ මනසා මනසින් යම කිතුවට පස්සේ හිතන් ඉස්සල්ල දැරගත්ත හොඳයි හිතන කොටහරි එහම බැරිවුණ අවසාන හරි අයගන්න කියන. ඒකයි අවසාන හරි ඇරගෙන බලන්න කියන මොකක් ඇතුුණේ කියන. ඒ නිසා ආදැන් ඕ අය බැලිය යුතු එතවර තමයි ඊළඟ පාරක යනකොට හඳුනගන්න පුළුවන් <laughs> මොකක් ඒක පහන සංඥාව පහන සංඥාව කියලා තියෙන නේක කැන උපන්නන් ව්‍යාපාද විතක්කං කැන ව්‍යාපාද විතර්කයක් හිතට ආපු හම අධිවාසේති කැන බාරගන්න ගැන පිළිගන්නවා කියනක නාදිවාසේති කැනෙ බාරගන්න හොඳන නාදිවාසේති පජහති කැනෙ අයින් කරන්නුවල විනෝද කියන නැතික අනභාවන් ගමතික නභාවට පත් කළ දන්දෝටික. පන්නල දන්දෝටිකින් පහන තඥා කියන පන්නන් දෝනිකිනික. වද්ද ගන්න නෙම පන්නල දන්න. ඒක එතට ඒකට කළ යුතු න්‍යායන මනසට දෙන්නේ දැම් මේකට බුදුරන්ස කියර තියෙන බාරගන්න පා කියලා එකයි අර සිතිවිල්ල කඩාගරනකොට හිතන්න ආදවාදයට පජාති විනෝදයට කියන්න එතට ඉතින මේක නෑ බාරගන්න දෙමන ඒකයි ඒ කියන්නේ පන්නන්න ඕනි මේක කියන එක. දැන් පහන සංඥා කියන්නේ පන්නර දාන්න කියන එකයි. අපිට දැන් වද්ද ගැනීමේ සංඥාව තමයි තියෙන්නේ හිතේ. එනකොට බාර ගන්න. ඉතින් අර පහන සංඥාවද කියන්නේ ඒක පන්නල දානවා. මේ වචනෙට කියනකොට අවධානය වචනෙට. ඔව්. එතට අර නිමිත්ත අමතකයි. ඒකයි. ඔව්. එතට අර ආපහු හිතවිල්ලට නේ දැන් මේ ඡේදේ කියන්නේ ධර්මමනස්කාරයට තමයි හිත පිහිටවන්නේ. එහෙනම් හොඳයි. සංගදිනාම තාම සද්ධායෙන් ගෞරවයෙන් යුතුව අද දිනේ ඉඳන් උදෑසන පටන් මේ මොහොත දක්වා භාවනා මනස්කාරවල යෙදුන ඒ වගේම ධර්මයේ <clears throat> අපි මේ වෙලාවේ ශ්‍රවණය කරා සාකච්ඡා කරා අපි <clears throat> ජීවිතේ පින්දහම් වලින් වටිනාම කුසල් තමයි භාවනාමය කුසල් අනිත් සෑම කුසලයාම පරදවල අපේ <clears throat> ජීවිතයට Eh, වැඩියම පින් රැස්සෙන පින්කම හැටියට තමයි මේ භාවනාමේ කුසලේ බුදුරජාන් වන්ස් දේශනා කළ තිනු දෑසන පටම් මේ මෝත දක්වා පංචනීවරණය යටපත් කරගෙන හිත eh, <clears throat> සමාධිකරගෙන හිතේ කුසල චේතනාවන් අපි eh, රැස්සුනා ඒ අත්පත් කරගත්තා වූ ඒ සිද්ධ වනා සිද්ධ කරගත්තා වයේ උතුම් පුුණ්‍ය ධර්මයන් මිය පරලුවගේ යම් තාඥාතින් වෙත්නං ඒ සිරුම දෙනාට පින් අනුමෝදං කරමු. සීලඥාතින් මේ පින් දෙක අනුමෝදංග සැපවත් භාවයට පත්වේවා <clears throat> ඒ වගේම මේ රැස් කරගත්තාව සකල යුතු කුසලාන සංසධර්මයන් සිරු දෙවියන්ට අන්මෝදං කරනු සිරු දෙවියෝ මේ පින්ඩක් අනුමෝදංව සැපවත් භාවයට පත්වේවා පාර්ථනීය බෝධියකින් සාන් තමාමානමිනිින් සැනසේවා ඒ වගේම මේ රැස් කරගත්තාව සකළ විද කුසලාන සංස ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් හා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාගේ අනන්ත ගුණානු බහ බලයෙන් මේ භාවනා වැඩස්ථටාන පැවැත්වීම සඳහා නං අයුරුම් අනුග්‍රහ කරන සෑම දෙනාටමත් අප උපස්ථාන සිද්ධ කරන මේ සැම දෙනාටමත් අප සැම දෙනාටමත් මේ උතුම් පුුණි ධර්මයානු බහ බලෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ තව තවත් අපිට සීල සමාධි ප්‍රඥාදාන සීල භාවනාද උතුම් පින්කම් සිද්ධ කරගෙන බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවී සැනසී ප්‍රමිණ වදාලා ජරාමණ සාන්තමා මහ නිවනින් සැනසීම පිණිස මේ උදාාරතර පුුණ්‍ය ධර්මයන් හේතුවාසනාවේවා කියලපි පාර්ථනා කරග. ඉදංවෝ ඥාතිනං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉදංවෝ ඥාතිනං හෝ හොන්තු සුගිතා හොන්තු ඉදං වෝ ඥාතිනං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ එතාවතාච අම්මිහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සම්බිදීවානුමෝදන්තු සබ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්මදං පුුණ්්‍ය සම්පදං සබ්බිතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුුණ්්‍යකම්මීන මාමී භාල සමාගමු සමාගමු හෝතු යාවනිභාන පත්තියා ඉදම්මේ පුුණ්්‍යකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බ දුහා පමුංචතු